රාත්‍රී අටපස්වේ විනාඩි විස්සි නවයයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය. මුවන් පැලැස්ස පර්යේෂනාත්මක පිටපත ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල්නායක සෝමරත්නයන් සමඟ ජේෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය ගුවන් විදුලි ගැමි නාටකය මුවන් පැලැස්ස එදා වගේම අදත් ඒ අමරණීය ගැමි පරිසරය තුළම ඔබ ප්‍රිය කරන ඒ චරිතම සුපුරුදු ආරච්චිල සමඟ ගුවනින් රැඟුම් අවතේ. කුමන සමාජ ක්‍රමයක් තුළ වුවද සම්මත නීතිරීති උල්ලංඝනය කරමින් නීතිය සමග සෙල්ලම් කරන අයට කල් නොයවාම දැඩි දඬුවමේ බිහිතියට මුහුණ පෑමට සිදුවන ආකාරය අද මුවන් පැලසේ මාබැද්ද කැලේ නිදසුනින් ස්පුට කෙරේ. ඒ සමග ගොවි දිවි පෙවෙතෙහි යෝන් සිත් අඹරේ අරුන්දතී තාරකාව සෙමෙන් සෙමෙන් ප්‍රභාමත් වන ආකාරයද අදමුවන් පැලස්ස කතාවෙන්. නිධානේ නිධානේ නින්ද කියාද නෑ බං නින්දක් නෑ ජේමිස් මුළු රෑම නින්දක් නෑ අම්මෝ ඒ වුණාට උඹේ ඇසුයි මූණයි දෙබරයක් වගේ දිමිලා ඔය බලන්කෝ ඇයි බං අර අර මිනිහා බැද්දරාල ඌ මගේ බෙල්ලෙන් අල්ලලා මගේ මූණ හත්තට වතාවක්ම ගලේ එන්නනේ බං අම්මේ ඇයි අර වෙඩික්කාරයා ඌ කකුල තුවාල වෙලා නොන්ඩි ගගාරි මගේ බෙල්ලෙන් අල්ලලා මගේ මූණ පොළවේ ඉලුවා බං. ඇත්තට. එච්චරකේ මගේ කනට ගහලා මගේ කනිනුත් ඇද්දා. මගේ කනත් තිරිලා වාගේ. මේ බලන්න මේ පේනවා පේනවා. උඹේ කම්බුලත් ඉදිමිලා. ඒක තමයි. යකෝ ඔය පැද්දේරාල කියන්නේ නිකන් සොකඩයක් නෙමෙයි. ඇත්තද? අවුරුදු 12ක්. ලෝක යුද්ධ කාලේ එංගලන්තේ සුත්තන්ටත් උගන්නපු එක. අම්මෝ. එහෙනම් එහෙනම් ඔබ කයිය ගැහුවේ මොකටද? අරචිලටයි එයාගේ මිනිසුන්ටයි මා බැද්ද කැලේ දැන් තහංචි දාලා කියලා. උවට තමයි කියන්නේ මේ අර මොකද්ද මේ කටේ කටේ නරිවාදන් කියලා කියන්නේ ඕන උවට තමයි. හරි හරි. කවුද බන් දන්නේ? බැද්දරාලය වගේ වෙඩික්කාරය වගේ මැරයෝ ආරච්චිලට ඉන්නවා කියලා. මේ මෙහෙම ගියාම මොන වෙලාවක හරි අපේ කාන්ත මුදලාලිටයි සාර්ධිකාරයටයි හොඳ පාඩමක් මේගොල්ලෝ උගන්වයි නේද? ඔව් ඔව්. මේ මේ ඒක නෙමෙයි. දැන් මේ දැන් උදේම ආව නේද? මේ උඹගේ පවුල ඈ උඹගේ පවුල ඇවිල්ලා උඹට මොනවද කිව්වේ? එබ පවුල කියන්නේ ජේමිස්. ආරච්චිලට වැඳලා කන්නලව් කරලා කාසි පනම් හරි කනකර දේවල් හරි දීලා එහෙම නැත්තම් සුංගමක් හරි දීලා නිදහස් වෙලා ගෙදරින්ට කියලා. ඔව් හැබැයිද මේ උඹේ පවුල යන්ට යනකොට වලව් මැනිකගේ අතටම වුණා නේද? ඔව් උඹන් වුණා තමයි. ආරච්චිලට වුණා නම් එහෙම උඹගේ පවුලත් අඩු කඩේ ගාන එක ගහනවමයි හොඳ වෙලාවට මැනිකට වුනේ අපේ පවුල කියන්න වගේ මටත් හිතෙනවා බං අපේ සේල් සතම ආරච්චලට දීලා හරි පණ බේරගන්න ඒක නම් ඉතින් කදිම තමයි හැබැයි ඉතින් හම්බ කරපු සේ සතම දෙන්න වෙනවා උඹට උඹ දන්නවද ඉක්මන්ට එහෙම දෙයක් කරගත්තේ නැත්තම් වෙන දේ මොනවද කියලා හ්ම් මං දන්නවා. එහෙනම් මොකක්ද දන්නවද වෙන්නේ? කියාපන්. ටික දවසක් මෙහෙම අපි දෙන්නවම දඬු කඳේ ගහලා තියලා ඊළඟට මහයෙන් යද්ද උන්නාතෙට බාර දෙයි. ඊට පස්සේ උන්නාන්සේ පරපතල වැඩ ඇතුව හිරගෙයිදයි. එහෙම නැත්නම් මේ වරදි වරදි බරපතල කොමට අනුව මේ මේ මුරිසියට මුරිසියට පිටුවහල් කරයි. ඕ එතකොට බං අපේ ගෑනි දරුවෝ ගෙවල් දරුවෝ මේ ඒවා සේරෝම ඉන්තේරුවෙන්ම හිතාගනින් ඉවරයි කියලා. අනික එතනින් අපේ මුළු ජීවිතමත් ඉවරයි ඕ. මේ කොටින්ම කියනවා නම් ඔබ හිතාගනින් මේක මරණ නඩුවමක් ඕ. බුදුම්මෝ. ඒ මණ්ඩා, ඒ මණ්ඩා බලාපන් අර ධනුකජේ ගහපු එවුන් කතා කරන සද්දයක් ඇහෙනවා මට. ආ නෑ නෑ නෑ මේ මේ මෙහෙට මෙහෙට බලන්න. මම්ම ගෙවුම් බලන්න. ඔය මඩුව ඇතුලේ දැන් සෑහෙන වෙලාවක ඉඳලා කතා කරන සද්දයක් ඇහෙනවා. ඈ මොනවද මොනවද උඹලා දැන් නම් එච්චර වෙලාවක ඉඳලා මේකේ අස්සේ කුමන්ත්‍රණය කරන්නේ? ආ මොකද උඹලා කඩලා යන්නවද? ඈ අනේ බුදුවෙන හාන්දුනේ ගැත්තාගෙන් සිදුවෙන වැරදි දැන වැරදි නොදැන වැරදි අප්‍රමාණයක් මෝඩකම් අත්තරදි කට වැරදි බලා වදාරා ආහාහා ඔය යාතිකා වලින් දැන් මට වැඩක් නෑ ඉදානේ උඹ ඔබ තමයි ඉංග්‍රීසි ආණ්ඩුවේ ප්‍රධාන ඈ පරධානම රාජද්‍රෝහියා අනේ අනේ ආණ්ඩුව තමුන්නාන්සේගේ දෙපතුලට වැඳලා මේ වැඳලා ඔව් වැඳලා කියන්නේ තමුන්නාන්සේ මේ වතාවට අපේ ජීවිත මරණයෙන් ගලවා දෙන්න හඳුන්නේ අපා මේ ආපා මේ ආපා එහෙමයි දැන් ඔබ කිව්වා දැන වැරදි නොදැන වැරදි අත් වැරදි කට වැරදි කියලා බ මාබැද්ද කැලෑවේ අලි පැටව් විකුණුවා ඇන්දල විකුණුවා දඩමස්, ගෝනමස්, ආවත් විකුණුවා. ඔව්. කැලේ කප කපා හොරට වික්කා. ආ. ඔබ මේවා නොදැනද කළේ ඈ බොල ඈ අනේ බුදු වෙන හාඳුනේ දෙපතුල් බැඳලා මම මම සමාව ඉල්ලනවා මම හත්තම කියන්න හාඳුනේ ඒ වාට කරපු කාර්යය මම විතරක් නෙවෙයි ඕ හොරාල එකවර දිගාරේ හාඳුනේ සිතාදියම කලාලි කෙනෙක් තව වැරදිකාරේ. ආ හොඳයි හොඳයි ඇත්ත කියපන් අන්නේ නැත්ත කියපන් බයි කෝරාලයි ඇර තව කවුද අලි බිස්නස් කරපු එවුවා. ආ සිතාදියේ මුදලාලි කවුද කවුද ඒ තක්කඩිය ඈ කියපන් කවුද අනේ ආලුලේ සිතාදියේ මුදලාලි තමයි අපිට සල්ලි දෙන්නේ කෝරාලට යාළුවේ. මා රෑ කෝරාලක ගෙදර ඇවිත් එහෙන් කෑම එහෙම සප්පායම් වෙලා මටයි කෝරාලටයි ඒ විස්ටයි ඔළුවටයි අපි හැමෝටම සල්ලි බෙදලා යනවා හැමද හැමද ඔය ඔතන එළිය කවුද ඉන්නේ ඈ කවුද ඉන්නේ ඔතන අර කිරාලාමි අයබෝවන්ද මම මේ බැද්දරාලා මේ වැඩිකාරයා අපි දෙන්න ඉන්නේ <laughs> බොහොම හොඳයි බොහොම හොඳයි වෙලාවට ආපු එක. <laughs> ආ ඇවිත් මෙහෙන් ඈඳි ගත්තා මේ මේ ගොල්ලන්ගෙන් මා බැද්ද කැලේ අපරාධ ගැන මේ දැන් නඩු විභාගේ පටන් ගත්තයෝ. ආ ඒක හොඳයි. ආයි බොවන් දාරච්චිලාලාමි. ආයි බොවන් ආයි බොවන්. <laughs> මේ ජේමිස්රි වතුර විධානයේ දෙන්න ඇත්ත නොකිය බොරු කිව්වොත් ඇත්ත වමාරණ ක්‍රමයක් මේ බැද්දෙරාල දන්නවා. <laughs> හරි හරි. දැන් මේ විධානය කියනවා කැලේ නීති විරෝධී වැඩ සේරෝම කොරන්ට සිදාදියේ මුදලාලි කෙනෙක් මහ රෑ ඇවිත් කෝරාලගේ ගෙදරදී කෑම හැම සප්පයන් වෙලා අරක්කු එහෙමත් බීලා ඔව් මේ ගොල්ලන්ට සල්ලිත් දුන්නලු සල්ලිත් හරි හරි එහෙමනම් විදානේ උඹ කියාපන් දැන් මේ කියන සිදාදියේ මුදලාලිගේ නම කවුද කියලා කියාපන් හාඳුනේ මෙයා නපුරු පෙනුමක් තියෙන චණ්ඩි මිනිහෙක් නම නම සර්දා සමහර වෙලාවල මෙයාට සර්ති මහත්තයා කියලා කියනවා. ආ හරි හරි හරි හරි. අපි කාටවත් කියන්න බෑ මේ ආපු අය කෝරාලගේ නෑදෑයෙක්ද කවුද කින්ද මන්ද කියලා. හරි. උඹලා දන්න මේ අපරාධ වලට උදව් කොලේ කොහොමද කියපන් උඹලා දන්න කොහොමද අනේ හඳුනේ තරහවසර මේ අපි අපි කරුවේ මේ අපි ඔය අලි පැටව් එහෙම කොටු කරලා දුන්නා එමයි එමයි ඉරඟට ඔය ඇද්දල ඇද්දල හොයලා දුන්නා ඔත්තම ඔය මේ මේ ගඩමස් ගඩමස් ගඩමස් අමු මස් එහෙමත් හොයලා දුන්නා <laughs> මේ හඳුන්නේ තව ඔය කැලෑවේ හල්මිල්ල නැතුම් පලු ආන් ඒ වගේ මහා ගස් කඳයි කපාලා දුන්නානේ හඳුන්නේ ඔය කියන්නේ යාලා මේ මුන් දෙන්න ආයි වචන දෙකක් නෑ රාජද්‍රෝහි අපරාධකාරයෝ දෙන්නේ නුඹුන්වත් මුන් දෙන්න මේ තරම් ඇත්ත කියන හන්දා දඩයක්වත් ගහලා මේ කලාවේ ගහකොළ හොරාට කපලා විකුණුවට අලාභයේ හැටියට සුංගමක්වත් අරන් ඒ ජන්තුන් වහන්සේගෙන් සමාවක් කරන් දෙන්න පුළුවන් ද බලමු ආරතිලා මාත්‍යෝ. ඕ ඕ එහෙමවත් පුළුවන් වෙයිද කියලා අපි උත්සාහයක් අරන් බලමු කොහොමටත් දැන් මේ දෙන්නගේ තත්ත්වය මෙන්න මේකයි මේ දෙන්න මීයෝ දෙන්නෙක් නම් දැන් මේ දෙන්නගේ භාගයක්ම මී කතුලට අහුවෙලා ඉවරයි. අනේ හඳුනේ අපි මේ වැඳලා කියන්නේ තමුන් ඕලට පුළුවන් අපි දෙන්න. ඊරන්ට. ඔව් මට මට වෙලේ වැඩ කරන මීහරක් බාලක් ඉන්නවා. හොඳට කිරි දෙවන කිරිහරක් 15ක් විතර ඉන්නවා. කිතර ඇත්තන්ගේ කනකර බඩු මේ සේරම වන්දියක් හැටියට අරන් අපි නිදහස් කරන්න ආන්නේ. නිදහස් කරන්න ඒවයි ඒමයි යන්නේ ආමුදුරනේ පරප්පතලක් නොදැන කරපු වැරදිවලට මේ අපිට සමාව දෙන්න සමාව දෙන්න. දැන් අපේ රාලහාමි තියෙන තත්ත්වය පැහැදිලිවම කිව්වා. ආ ආ ආ ආ දැම් මුන් දෙන්න දඩුවේ මීකතුරට භාගයක් මහුවෙලා ඉවරයි. <laughs> ඉතිරි බාගේ මහාජන්ත උන්වහන්සගේ වචන සමාවක් නොලැබුණොත් මීකතුර ඉතුරු හරියත් ඉවර. ඒ කියන්නේ දෙන්නගේම ජීවිතෙත් එතනින්ම ඉවරයි. හරි ඒම වෙනවද නැත්තං සේසතම රාජසන්තක කොරලා පාපොච්චාරණයක් කොරලා බේරුමක් කරගන්නවද දැන් තියෙන තත්ත්වේ මහයජන්ත උන්නාසිට වාර්තා වෙලා තීන්දුව ලැබෙන්ට සතියක් හමාරක් යයි. බලා දෙන්න කොරලා තියෙන අපරාධ ප්‍රමාණය වැඩි නිසා රටින් පිටුවහල් කරන්නටත් ඉඩ තියෙනවා. අනේ අනේ අපිව බේරගන්නට අපිට සමාව දෙන්න අපේ දරුවන් වෙලා මේ ලාඳුරුවලේ අපට සමාව හරි හරි හරි බලප පුළුවන්ද කියලා නනිකේ නනිකේ හිම්බණ්ඩේ ඕ මේ අකා හිම්බණ්ඩේ මොකද ඈ කතා කොලේ? ආ මේ අපරාධකාරයෝ මහේජන්ත උන්නාන්සේට බාර දෙනකම්ම උන්ට කන්ට බොන්ට දෙන්න ඕනේ. උන් යන හොයා බලන්න ඕනේ ඕන් මැනික. ඒ වගේ අඩුපාඩුවක් නෑ. හීම් බණ්ඩ ඒ හැම දෙෙම පිරිමහන. ඇයි අනේ දවසක් කර දවසක් කවුරු හරි දඬු කඳේ ගානවා නම් බණ්ඩිරාල රෑ මොරටත් එනවනේ බෑ. <laughs> ඇයි ඉතින් බණ්ඩිරාලට මං එහෙම දවස් වලට සන්තෝෂම් දීමනකු දෙනව නෙවෙයි. ඒක නෙවෙයි. මේ අද උදේ කවුරු හරි මේ වලව්ව ඇතුළට ආවද මැනිකේ? ආවනේ නං. මට අපේ රාලාමිට කියන්න බැරි වුණා නෑ. කවුද කවුද කවුද එහෙම ආණ්ඩුවේ රාජකාරි වලව්වක් ඇතුළට අවේලාවේ අනවසරයෙන් අතුල් වෙච්ච දඩම්බරයා කවුද? වෙන දඩම්බරේ මොකෙක් හරි නෙවෙයි යන්නේ. මැණිකේ මේ ආරච්චිල වලව්ව කියන්නේ මහේජන්ත උන්නාන්සේලාගේ බලය තියෙන ආණ්ඩුවේ ඔපීෂි කාර්යාලයක් තේරුණාද? පිටස්තරයන්ට වේලාවේ අතුල් වීම කරක් ගැහිම නීතියෙන් තහනම්. අම්මප මට අහු වුණා නම් අල්ලලා දඬු කඳේ ගහනවා ගහනවා මයෝ. හරි හරි. ඒ සේරෝම හරි. ආව කෙනා කවුද කියලා අපේ රාලහමි මගෙන් ඇව්වේ නෑ නොවතම්. කවුද කවුද ඔච්චර උදහනක් කියාවේ ඈ? කියමු බලන්න කියමු බලන්න කවුද ආවේ? වෙන කවුරුවත් නෙවෙයි. ආන් අර දඬු කඳේ ගහලා ඉන්න වතුර විදානේගේ ගෑණි. පවුල පවුල. අයියෝ සාකි වතුර විදානේගේ පවුල මෙහෙ ආවද? ඔව් ඔව්. උගේ පවුල තමයි මගේ දෙපතුල අල්ලලා වැඳලා සේරෝම හරි හම්බ කොරාපු හරක බාන රත්තරන් කනකර කාසිපණන් ඉඩකඩන් සේරම දෙන්නම් කිව්වා. ගෑනු දරුවෝ හතර දෙනාගෙන ආමෙන් මිනිහව නිදහස් කරලා දෙන්න කියලා මෙතන විලාප ගගහඬා ඕගාන්ට ගත්ත නොවේ. ආමදුරුවනේ මැනිකේ ඇයි ඇයි මට කතා නොකලේ? මේකට අපේ රාලාමි කෑකුස්සන් ගන්න එපා. ඒ ගෑණි මගේ දෙපතුල අල්ලලා වැඳ වැඳ අඬා වැටි වැටි ඒ වෙලාව කියාපු අඳෝනාවලට මගේ හෘද මාංශي වුණා පිරාලා මද ඉතින් ඉතින් මේ මැනිකේ ඒ වෙලාවේ මොකක්ද කළේ ඈ මං වෙලාවේ හැටියට ඒ ගෑණිගේ විලාපේ නතර කරාලා උඹ කෑනු ගහ නොහොල්මනේ ගෙදර ඵලයක් විමිනියා බේර ගන්න විදිහක් කොහොම හරි බලන්නම් කියලා කෑණිගේ හිත හදලා ගෙදර යව්වා. මණිකේ ඔය විදානේ කියන ද්‍රෝහියා අපට කරලා තියෙන හතුරුකම් වල හැටියට ඕකට රම් පගෝදි 5000ක් දඩ ගැහුවත් මදීනේ. ආ නොමුන්වත් දැන් මිනිහා රාජද්‍රෝහියෙක් හැටියට අත්අඩංගුවට අහු වෙලා ඉන්න හන්දා වතුර විධානයගේත් අනික් මිනිහගේත් නිශ්චල චංචල දේපල සියල්ලම නඩු විභාගෙන් පස්සේ රාජසන්තක වෙනවා. ඒ වුණත් එහෙම වුණාට දඩුවම් දීලා අච්චු කරාලා නිදහස් කරන්ට සිද්ධ වෙයි. මැනිකයි එහෙම හිතන්නේ ඈ? මුන් දෙන්නම වැරදි අපරාධකාරයෝ වුණත් උන්ගේ ගෑනු දරුවෝ ගැන හිතලා මණිකේ මණිකේ ඒක මේ මහේ ජන්ත උන්වහන්සේට රපෝර්තු කරලා මේ ආරච්චිල කරන්න ඕන වැඩක් නේ. මම මේ මේ කාරණාව නිකමට මතක් කොලේ. එතකොට උන්ගේ රාජසන්තක වෙන දේපල ආ මණිකේ මේ මොනවා කියනවද මණිකේ ඒ සේරම දේ මේ ආරච්චිලගේ අභිමතය පරිදි හැබැයි හැබැයි ඉතින් ඉංග්‍රීසි මහාණ්ඩුවේ මහේජන්ත උන්වහන්සේගේ නීතියානුකූල අවසරය ලබාගෙන තමයි එහෙම තමයි නීතියානුකූල අවසරය ලබාගෙන මැනික කීවා හරියටම හරි හරියටම හරි ඊට පස්සේ මේ ආරච්චිලගේ අභිමතය පරිදි ආ <laughs> හරියට හරි මැනිකේ මගේ අභිමතය පරිදි මගේ අභිමතය පරිදි පුංචෝ පුංචෝ පොඩි පුතේ පොඩි පුතේ මේ පාර කවුරුත් නෑ පේන්ට. ගෙදරක කියපුවම කොච්චර වැඩ තියෙනවද? මේ කර ආරක්ෂණ වලව්වට ගියාද දන්නේ නෑ. වතුර විදන්න දඬු කදේ ගහලා බලන්ට. මොකද මොකද අපේ අම්මා කෑ ගහන්නේ? මලයන්දි කොහෙවත් යන්නේ නෑ. මේ ගම් මිනිස් කඩාපුවා පැදුරු පහ ගහ එක. අර අර ශාලාවේ කරාවු නැටි. මේවා අවුවේ වනන්නේ නැද්ද? දවස් දෙකක් තුනක් මේවා අවුවට දැම්මේ නැත්තම් වෙනදේ දන්නේ නැද්ද? මේ මේවට කාසි පණක් ගන්න පුළුවන් ද හැබෑට? හැමදේම හැමදේම මම්ම කරනකම් බලන් ඉන්නවා. මම්ම කරනකම් බලන් ඉන්නවා. මොඩ ගෝත කරුණක්ද මේක? අපේ අම්මට ඕනේ මේවා මැසිමින් වගේ කරලා ඉවරයක් කරන්නනේ. හොඳයි හොඳයි. ගම්මිරිස් පැදුරු කරාබු නැටි සේරම මං අවුවේ වනන්නම්. අපේ අම්මා අපරාධය කෑ ගහන්නේ. පුංචමල්ලි ගාල සුද්ධ කරලා හරක්ට තනකොළ මිටි දෙකක් දාලා ගාලි කිරි බෝතල් වලට දාලා ඒව හන්දිය කඩේටත් දීලා. කොච්චර වැඩ කරලාද දැන්? හොඳයි හොඳයි. හොඳයි ඉතින් පුංචි ගොමට. පුංචනම් දුවන පනින ගමන් හරි මොන මොනවා හරි වැඩ කරනවයි කියමුකෝ. දැන් තමුන්ට මොකද වෙලා තියෙන්නේ? අසනීපයක් නම් බේතක් හේතක් ගන්නේ නැද්ද? කෑම ටික වෙලාවට කන්නේ නෑ. නාන්නේ නෑ. හ්ම්. දැන් ටික දුහක ඉඳලා අර කඳු වැටිය දිහා බලාගත්තුවට ඔහේ කොච්චරවත් බලානින්න මොනවද ඔච්චර කල්පනා කරන්න තියෙන්නේ අනේ අපේ අම්මට තේරෙන්නේ නෑ මට මේ දවස්වල හිස රදයකුත් තියෙනවා මේ මේ අතේ රුදාවකුත් තියෙනවා ඒ මදිවට කෑම කන්ට පිරියාවකුත් නෑ. හැබෑට හෝන් එනවා කියනකොටම නෙළුම් ඉදුවත්. හා නෙළුම් දුවේ. මොකද මේ? ගහින් වැටිච්ච මිනිහට ගුණ අයන්න වගේ නැන්දලත් ඉතින් ගෝමණියටම මන්නවද මන්දා. බනිනවා නෙමෙයි දුවේ. බේතක් හේතක්වත් ගන්ට යමන් කීවා. මේ නැන්දල කුරහන් හිමි පැත්තේම කී නැත්ත. යන්ට බැරි වුණා. සපු මල්ලා කුරක්කන් කපලද දුවේ කුරක්කන් කපන්න තියා දවස් ගානකින්වත් දැක්කනේ. ආ. සපු මල්ලයි අසනීපකින්වත්ද දන්නේ. හ්ම්. මං සපු මල් පුතාලගේ ගෙවල් පැත්තේ ගොහින්වත් එන්ටද. කුරහන් දැම්ම කපනවද නැද්ද කියලා දැනගෙන ඉන්න පුළුවන්නේ. අපේ අම්ම යන්ට ඕනේ නෑ. අපි නෙළුමි නංගිව යවමු. හනික මේ දවස්වල සපු මල් අයියටත් හරි කරදරනේ. අර අලුතෙන් ගුරුවරියක් ඇවිත් සපු මල් අයියලාගේ අක්කලාගේ ගෙදර නතර වෙලා. ඉතින් සපු මල් අයියට අක්කලාගේ ගෙදර වැඩයි, තමන්ගේ ගෙදර වැඩයි වැඩ ගොඩ වෙලා. වෙන දවස්වල නම් සතියකට තුන් විඩයක්වත් සපු මල් අයියා මෙහි එනවා. දැන් සති තුනක් විතර මේ පැත්ත පලාතේ ආවේ නෑ. ඕකට ඉතින් ඔච්චර හිතන්ට ඕනන්නේ නෑ. ඒ රම්යට මොන මොනවා හරි වැඩ යෙදිලා කෝකටත් නෙළුමිදුව හෙට උදේ සපුමල් පුතාලගේ දිහැවි ගොහින් තොරතුරුත් බලාගෙන එන්ටකෝ නෙළුමි කෝකටත් හෙට ගියාම තිසරලාගේ තොරතුරු හිම හොයාගෙන ගෝමරී ගොඩක් දුකින් ඉන්න බවත් කියලා සපුමල් අයියට මෙහි ඇවිල්ලා යන්න එන්න කියන්ට හොඳයි හොඳයි කියන්නම් කියන්නම් පෙරමග බලාගෙන ඉන්නවා කියලත් කියන්නම්කෝ හරියක් මේ කියනකොට සපුමල් පුතා එනවා පුතාට නම් හරියට ආයුෂ තියෙනවා <laughs> ඇයි අම්මල මතක් කළාද මාව හැබැයි ඉතින් මේ කිඹුමක්වත් ගියේ නෑනේ අපි මතක් කරපු හැටියට පුතාට කිඹුහුන් යන්ට ගියා නම් නහයක් අටක්වත් ඉතුරු වෙන එකක් නෑ ඕ <laughs> එහෙනම් මතක් කරලා තියෙනවා. ඔව්. මේ ගෝමරිනන්ගේ පේන්ට් නැත්තේ ගමනක් ගිහිල්ලාද? නෑ නෑ. මේ දැන් විස්සෝප විවි හිටියේ. මොනෝ? හැංගිලාවත් ඇති. බලන්ට. බලමු බලමු. ගෝමරිනන්ගේ ගෝමරි ආ මේ දොරට මුව වෙලා අඬ අඬ ඉන්නේ මේ මොකද මේ? අම්මා මේ ගෝමරිනන්ගිට දොස් පස් කීම කිව්වද? <laughs> සප්පුමල් පුතා කරුණු කාරණා එයාගෙන්ම අහන්ට. මේ මොනවද මෙච්චර දේවල්? අනේ කියන්න බැරුණා මේ මේක මේක ගන්ටම්. හොඳයි. මේ තමයි මේ තලාලුව. ආ මේක අපේ අම්මා දුන්නා නැන්දට දෙන්න කියලා මේ මේන් අරගන්න. බොහෝම ස්තුතියි. බොහෝම ස්තුතියි. මේ මොනවද? මෙන්න මේක මේක ලොකු පාර්සලයක් මේකේ තියෙනවා ගෝමරි නංගි කැමති දෙයක්. ඔන්න බලන්නකෝ මේක දිගාරේ බලන්න. පොල් පැණි බෝල. මේවා මොකුත් ඕනේ නැහැ. අයියට තිබුණනේ මේ පැත්තේ නිකන්වත් ඇවිල්ලා යන්න. හ්ම්. අදෙයිද හෙටෙයිද කිය කියා ඇඟිලි ගැන ගැන අඬ අඬා හිටියා. දැන් මේ කොච්චර කැවිලි පෙවිලි පුතා ගෙනල්ලා තියෙනවද? හනේ පුතේ. හනේ පුතේ අම්මලට කියන්න. අපි ගොඩක්ම ස්තුති කළා කියලා. හරි හරි මං කියන්නම් අම්මේ. මේ කවුද කිව්වා? කවුද නෙවෙයි. නෙළුමිනන්ගේ කිව්වා ගෝමරිනන්ගේ ලෙඩින් ඉන්නවා කියලා. <laughs> මම මේ ආවේ ලෙඩ බල්ලයන්ට කියලා. ලෙඩ ඇත්තද බොරුද? පුතේ මේ බොරුත් නෙවෙයි. ඉහි ඇම්ම කිය කියා තෝන් ඔහේ හිටියේ. බොහොම දේවල් තියෙනවා අපට කතා කරන්න. ඒත් ඊට කලින් අපි බලමුකෝ සපුමල්ලය ගෙනාපු පැණිබෝලවල රහ. <laughs> ආ බලන්න වේන. අම්මේ මේ බලන්ටකෝ. සපු මල්ලයගේ අම්ම හරියට මහන්සි වෙලා තියෙනවනේ. බෑට ඌපුතේ. අම්මේ මේ බලන්න මේ මන් දැක්කා. හරි හරි සුවඳයි. පොල් සුවඳයි, ගම්මිරිස් කුඩු සුවඳයි, සීරෝම සුවඳයි. අනේ නැන්දට හරියට ස්තුති කරන්න ඕනේ අයියා. මන් දවසක් අපේ අම්මට කිව්වා ගෝමරේ නංගි පොල් පැණි බෝල් වලට ගොඩාක්ම කැමති කියලා. ඒක තමා. අයියා අම්මටත් කරදර කරලා තියෙනවා. පව්වනේ අපි ගෝමරී පුංචි සන්දී ඉඳලම මොන කෑම ජාතිකට හරි හිත ගියොත් ඒ වටම වහ වැටෙනවා පුතේ පිස්සුවෙන් වගේ. පිස්සුවක් නෙවෙයි අපේ අම්මා. මේ බලන්නකෝ. මේ මේ පුරුදු බලන්න. නංගි කැමති නම් මනාපනම් ඕන් එච්චරයි. සුවඳ ಜಾති දාලා හොඳට හදලා තියෙනවා පුතේ. ඇත්ත ඇත්ත. පොල් සුවඳයි, පැණි සුවඳයි, ගම්මිරිස් කුඩු සුවඳයි, ඉරසල් සුවඳයි. අම්මෝ සුවඳ ගොඩයි. සුවඳයි යෝ. කන්න කන්න කන්න. අද බොන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ ආරච්චිල මැනිකේ ශීලා පරණමානගේ ගෝමරී ඩිල්කා විමර්ශණී හඬුවල සපුමල් රෝහණ සිරිවර්ධන වෙඩික්කාරයා කමල් ගමගේ වතුර විධානයේ විජේසිරි බෝපගේ නෙළුමේ ප්‍රභා තරංගිකා වීරසූරිය ජේමිස් රත්නදී නම්බුගේ ගෝමරිගේ මව නෙළුම් කළුබෝවිල පර්යේෂනාත්මක පිටපත රචනා කළේ කලාශූරී බුදුලනායක සෝමරත්නයන් සමඟ ජේෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධිකරණය රෝහණ සිල්වර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. සංස්කරණය චතුරංග කල්පගේ. නිෂ්පාදනය නන්දා ජයමාන සමඟ උපුල් චන්දන.